සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්තේ ස්මන්තු සග්ගමක්ඛදං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 සම්මා සම්බුද්ධස්ස <coughs> කතමේච වික්ඛවේ ආසවා පරිවදිනා පහසබ්බා ඉද වික්ඛවේ පරිවද්දේති චණ්ඩං අත්සං පරිවද්දේති චණ්ඩං ගෝණං පරිවද්දේති චණ්ඩං කුක්ඛං පරිවද්දේති අහිං කානුං කණ්ඨකාදානං සොබ්බ අම්පපාතං චන්දනිකං වලිගල්ලං යථා රූපේ අනාසනේ නිසින්නම් යථා රූපේ අගෝචරේ තරං සං යථා රූපේ පාපකේ නිත්තේ භජන්තං දින්නු සබ්බ බ්‍රහ්මචාරී පාපකේසු ධානේසු ඔකප්පේලුං තං ච අනාසනං තං තේච අගෝචරං තේච පාපකේ මිත්තේ පටිසංඛායෝ නිසෝ පරිවච්ඡේති යං හිස්ස බික්කවේ අපරිවජ්ජයතු පටිජියුං ආසවා විගත පරිලාහා පරිවජ්ජයතු ආසවා විගත පරිලාහාන හොන්ති ඉමේ උච්ඡන්ති බික් භික්ඛවේ ආසවා පරිවර්ජනා පහතබ්බාති ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණබර කාරුණික පින්වත්නි වස්සාන සමයේ සිදු කරගෙන එන පුණ්‍ය දාමයට තවත් ස්වර්ණමය පුණ්‍ය පුරුකක් එකතු කරගන්න අවස්ථාවයි මේ මොහොතේ උදා වෙන්නේ සම්භාසව සූත්‍ර දේශනාවේ පස්වෙනි අංගයේ හැටියට දේශනා වුණු පරිවර්ජණයෙන් දුරු කළ යුතු ආශ්‍රව පිළිබඳවයි අද දවසේ අපට මාතෘකා වෙලා තිබෙන්නේ. අපි මේ වෙනකොට දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව ප්‍රතිවේක්ෂාවෙන් මහකල යුතු ආශ්‍රව අදිවාසණයෙන් දුරු කළ යුතු ආශ්‍රව කරුණු හතරක් පිළිබඳව දැන ඉගෙනගෙන පස්වෙනි කරුණයි පරිවර්ජණයෙන් දුරු කළ යුතු ආශ්‍රව පරිවර්ජණය කියලා කියන්නේ බහැර වීමෙන් මේන් අදහස් කරන්නේ සීල සංවරය ප්‍රාතිමෝක්ෂ සංවරය විශේෂයෙන් මේ කොටසෙදි කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඛතමේච වික්කවේ ආසවා පරිවර්ජනාපහතප්පා මහණෙනි පරිවංචනයෙන් දුරු කළ යුතු බහැර වීමෙන් දුරු කළ යුතු ආශ්‍රව මොනවද? ඉද බික්ඛවේ බික්ඛු පටිසංඛායෝනිසෝ මේ ශාසනයේ මහන නුවණින් පරීක්ෂා කොට බලා චණ්ඩං හත්තින් පරිවජ්ජේති නපුරු ඇතු දුරු කරනවා චණ්ඩං අසං පරිවජ්ජේති නපුරු අසුන් දුරු කරනවා චණ්ඩං ගෝණම් පරිවර්ජ්‍ය නපුරු ගොනු දුරු කරනවා චණ්ඩං කුකුරං පරිවර්ජ්‍යයි නපුරු බලු දුරු කරනවා අහිං කානුං කණ්ඨකාදාන සර්පයින් උල් කණු කණ්ඨකාදානං කටුල හැබ හෙබ පර්වත ප්‍රපාත ගවර වලවල් ආදී අපවිත්‍ර තැන් දුරු කරනවා. ඒ වගේම වැරදි තැන්වල ගත කරන ඉරියව් ආසන නෝනින් පරීක්ෂා කරලා දුරු කරනවා. වැරදි තැන්වල කරන හැසිරීම දුරු කරනවා. වැරදි පාප මිත්‍රාශ්‍රයන් නුවණින් බලා දුරු කරනවා. මෙන්න මෙසේ දුරු නොකරන්නේ නම් එකල්හි යම් හිස්ස දික්කවේ අපරිවච්ඡය. මේවා දුරු නොකළොත් දාහ දැවිලි සහිත ආශ්‍රව උපදින. පරිවච්ඡේතෝ එවං සතේ ආස්වාවිගත පරිලාහන. ඒවා දුරු කළොත් ඉරෙන් දුරු වුණොත් ඒ බඳු දාහ දැවිලි සහිත ආශ්‍රව උපදින්නේ නැහැ. මෙන්න මේ ටික තමයි ඉනේ උච්චන්ති දික්ක ව්‍යාසවා පරිවර්ජනා පහතන්. පරිවර්ජණයෙන් ගුරුකල යුතු ආශ්‍රව කියලා කියන්නේ. මෙහි අදහස් ටික අපි නැවත වතාවක් විමසලා බැලුවොත් අපට පේනවා අපට වැටහෙනවා මේකේ කරුණු පිළිබඳව අර්ථ දෙකකින් දෙපසකින් විමර්ශනයක් කරන්න පුළුවන්කමක් තියෙනවා. චණ්ණං හත්තිං පරිවර්ජේති චණ්ඩං අස්සං පරිවච්ඡේති චණ්ඩං ගෝණං පරිවච්ඡේති චණ්ඩං කුක්කුරං පරිවච්ඡේති අපිට යන්න තියෙන යම් ආවතක නපුරු ඇතෙක් ඉන්නවා කියලා දැනගත්තොත් අපි ඒ පිළිබඳව අපරීක්ෂාකාරී වුණොත් සැලකිලිමත් නොවුණොත් ඒ ගැන නොසිතා නොවිමසා හිතුමනාපේ ඒතෙන් පසු කරන්න ගියොත් මරණය හෝ මරණයට ආසන්න මහ දුකකටපත් වෙන්න පුළුවන්. යම් මාවතක නපුරු අස්සෙක් ඉන්නවා කියලා කිව්වොත්. ඒ ගැන සැලකිලිමත් නොවි, විමසිලිමත් නොවි ඒ මග අනුගමනය කළොත් නපුරු විපතකටපත් වෙන්න පුළුවන්. යම් මාවතක නපුරු ගුණෙක් අනින ගුණෙක් ඉන්නවා කියලා කිව්වොත්. ඒ ගැන සැලකිලිමත් නොවුනොත් ප්‍රවේශම් නොවුණු නපුරු විපත්ති වලටපත් වෙන්න පුළුවන්. සපාකන නපුරු බල්ලෙක් යම් ආවතක ඉන්නවා කියලා කිව්වොත් ඒ ගැන සැලකිලිමත් නොවුනොත් විමසිලිමත් නොවුනොත් ආරක්ෂාකාරී නොවුනොත් නපුරු විපත් වෙන දෙනවා. ඒ වගේ පින්වතුනි අපිට යම් අනතුරක් ලබන්නට තියෙනවා නම් ඒ බඳු අනතුරක් ඇති මාවතක අපට යන්න වුණොත් අපි කොහොමද යන්නේ? ඇතෙක් ඉන්නවා නපුරු අස්සෙක් ඉන්නවා ඒ මාවතේ නපුරු ගොණෙක් ඉන්නවා මේ මාවතේ නපුරු බල්ලෙක් ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුණොත් අපි පුළුවන් තරම් උත්සාහවත් වෙනවා ඒ පාර දුරු කරන්න. ඒ පාරේ නොගිහින් වෙන මාවතක් තියෙනවා නම් අපි තෝරගන්නවා ඒ මාර්ග. ටිකක් දුර වුණා විපත්තියක් කරදරයක් නැතුව යන්න පුළුවන් මාවත තෝරගන්න. වෙන යන්න මාවතක් ඇත්තෙම නැත්තම්. ඊළඟට අපි බලනවා ඒ ඇතු පාරේ නැති වෙලාව කොයි වෙලාවද පරීක්ෂාකාරී දිය බොන්න ආහාර හොයාගෙන යන්නේ කොයි වෙලාවේද කොයි ඉසව්වේද මේ මේ වෙලාවල් වල පරිතරන් ඈත ඉඳන් පරීක්ෂාකාරී වෙලා සුදුසුම වෙලාවක් බලලා තමයි ඒ ඉම පහු කරන්නේ නපුරු වාස්යේ ගොනෙක් බල්ලෙක් යන මාවතේ ඉන්නවා කියලා කිව්වත් යන්නම වෙනවනම් යා යුතුයම නම් ඒ මාවතේ සුදුසු වෙලාව බලනවා සුදුසු පිළිවෙල බලනවා තනියෙන් ගියොත් අනතුරු වෙන්න පුළුවන්. තව පිරිසක් එක්ක ගියොත් ආරක්ෂක විධිවිධාන ඇතුව ගියොත් මේ නපුරු විපතටපත් නොවි යන්න පුළුවන්. මෙන්න මේ වෙලාවේ මේ විදිහට ගියොත් මේ විපතට නොවැටි යන්න පුළුවන්. කල්ැතුව බොහෝම පරීක්ෂාකාරී වෙනවා ඒම පව් කරන්නට. හොඳින් කල්පනා කරලා සුදුසු කල්යල් වේලාව බලලා ඒයිම ඒ බිම පහු කරන්න පුළුවන්. විපතකටපත් නොවි. හැබැයි ඒ ටික කරන්න පුළුවන් වෙන්නේ ඒ පිළිබඳව හොඳින් නුවණින් විමසා බැලූ කෙනෙකුට. ඒ ටික විමසීමක් කළේ නැත්තම් විමර්ශනයක යෙදුනේ නැත්තම් ඒ විපතට භයානක විපතකට උපදින්න පුළුවන්. යමක් කරන්න කලින් බොහෝ දේ සිතන්න විමසන්න සිද්ධ වෙනවා. ඒ බවටත් මේ දේශනා පාඩයන් තුළ යම් අදහසක් අපිට මතක කරලා දෙනවා අපි විස්තර කරලා බලමු. ඊළඟට අහින් යම් බිමක සර්පයෝ ඉන්නවා නම් ඒ සර්පයන් ගහන භූමියක් කියලා අපි දැනගත්තොත් අපි හරීම පරිස්සම් වෙනවා. සර්පයෝ ඉන්න භූමියේ කොයි වෙලාවෙ කොයි තැන ඉන්නවද කියලා දන්නේ නැහැ. අත උඩත් ඉන්න පුළුවන්. කඳෙත් ඉන්න පුළුවන්. බිමත් ඉන්න පුළුවන්. බිම ගුලි වෙලත් ඉන්න පුළුවන්. දිගහැරිලත් ඉන්න පුළුවන්. පොළවේ කෙලින් වෙලා හිතක් වගේ ඉන්නත් පුළුවන්. කොයි වෙලාවෙ කොයි තැන කොයි මොහොතේ හමු වෙනවද කියන්න බෑ. එහෙම දන්න කෙනා සතර ඉරියව්වෙම ඒ බඳු බිමක හිටගෙන ඉඳගෙන ඉන්න වුණොත් හිටගෙන ඉන්න වුණොත් හිටගෙන ඉන්නේ තාත්පස බලලා උඩ බලනවා උඩින්වත් සර්පය ඉන්නවද පලාකොළ ගොන්නේ කඳේ ඉන්න සර්පය ඉන්නවද වටපිටාවියක් විතිව බිම හාත්පස වටපිට බලලයි හේරියව ගන්නවා වාඩි වෙන්න වුණොත් ඒත් ඒ වගේ උඩට වටපිට පරීක්ෂා කරලා හාත්පස බලලයි වාඩි නිදා ගන්න වුණොත් හොඳ ආරක්ෂිත තැනක් හොයලාමයි එක. එවිදිනවනම් පියවරක් පියවරක් පාසා හත්පස් හත්පස් පරීක්ෂාකාරීවයි පියවර තබන්නේ. ඔහු දන්නවා එහෙම නොවුනොත් අනතුර කොයි වෙලාවෙ කොයි මොහොතේද කියලා කිව නොහැකියි. අපරීක්ෂාකාරී වුණොත් නොනුවණින් කටයුතු කළොත් ලොකු විපතකට මුල පුරයි. පරීක්ෂාකාරී වෙන්න. කානු උල් කණු පිහිටි බිමක යන එනකොට පාඩි එනකොට හිටගෙන හිටියා නිදියගෙන හිටියා පරීක්ෂාවෙන් කටයුතු කරන්න වෙනවා. නැත්තම් ඒ උල් මුල් වල හැපිලා එනිලා වද වේදනා පීඩා ඇති වෙන්න පුළුවන්. තුවාල ඇති වෙන්න මරණය හෝ ආසන්න දුකකට පත් වෙන්න ඒ නිසා ඒ බඳු භූමිය ප්‍රවේශමින් පරිහරණය කරන්න. ඒ බඳු තැන් වලින් නොගිහින් යන්න පාරක් තියෙනවනම් ඒ ප්‍රදේශය දුරු කරලා ඈත් වෙලා යනවා. ඒ වගේම කටුල හැබකට ගියොත් කටුල හැබක් හරහා යන්න වුණොත් වෙන යන්න තැනක් ඇත්තෙම නැත්නම් මෙතනින්ම නම් යා යුතුය. හුඟක් පරිස්සම් වෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සලායතනය සමාන කරනවා ගෙඩි වන පිළිකා ශරීරයේ පුරා ඇති කුෂ්ඨ රෝගියෙක් වගේ. කුෂ්ඨ රෝගියෙක් කටුලැහැබකට ගියොත් කොච්චර පරිස්සම් වෙන්නේ. තුවාල වන පිළිකා නැති කෙනෙක් වුණත් කටුවත්තක් පැටලුණොත් හද වේදනාවක් තුවාල වෙනවා. තුවාල තියෙන කෙනෙක්ගේ කටුවිත්තක් හැපුණොත් ඒ වේදනාව දෙතුන් ගුණයකින් සිය ගුණයකින් වැඩි වෙන්න පුළුවන්. ඒ බඳු කෙනා පියවරක් ඉදිරියට තියන්නේ උඩ තියෙන කටුවතු විශේෂ හැපෙයිද මූණේ හැපෙයිද ඒ තුවාලවල ගැටේද දෙපස ඇති කටුවතු ඇඟේ හැපෙයිද බිම ඇති කටු කකුලේ එනෙනේ මිනේයිද හාත්පස බලමින්මයි ඉදිරියට යන්නේ. පියවරක් තබනවා නම් උඩ යට හාත්පස බලලමයි ඉඳ ගන්නවා නම් වාඩි වෙනවා නම් නිදිනවා නම් හාත්පස විමසලා බලලමයි කරන්නේ. එහෙම නොකළොත් විපාකේ Taman තමයි. ආදීනවේ Taman තමයි. අලාභය Taman තමයි. ඒ වගේ නපුරු බෑවුමක ඒ වගේම උස පර්වතයකට හෙලක් සමීපයට යනකොට නපුරු දුගඳ ගවර වලක් නගරේ කුණු කාණු ගලාගෙන ඇවිල්ලා එකතු වෙන පලාතක් දුගඳ හමන නර වලකට ජරා වලකට කිට්ටු වෙන්න කවුරුවත් කැමති නෑ. එබඳු තැන්වලට යන්න වුණොත් හරි පරිස්සමින් යන්න. හෙලක් කන්දක් නගිනකොට පර්වතයකට නගිනකොට භයානක ප්‍රපාතයක් ළඟට සමීපයට යනකොට හොඳට හාත්පස බලලා වටපිට බලලාමයි පියවරක් ඉදිරියට තියන්නේ. අසීයෙන් එක පියවරක් ලැබුවොත් භයානක අනතුරු විපත්ති ළඟා වෙන්න පුළුවන්. ඒ බව දන්න නිසා හොඳ සිහියෙන් කටයුතු කරනවා. දුගඳහමන තැනකට යන්න වෙනවා නම් පුළුවන් තරම් ඒ හරහා නොගිහින් වෙන අතකින් යන්න බලන්න. බැරිම නම් ඒ සඳහා නොයෙක් උපක්‍රම යොදාගන්න. ඒ ගඳ නොදැනෙන්න, අපවිත්‍ර දේ නොතැවරෙන්න උපක්‍රම යොදාගෙනයි මේ ප්‍රදේශ පසු කරන්නේ. මෙන්න මේ වගේ නිබඳු තැන්වලදී සිව් ඉරියව්වම ප්‍රවේශමින් පරිහරණය කරනවා වගේ. අපි යම් තැනක ඉන්නකොට ඉඳ ගන්නකොට යථාරූපේ නිසින්නම් යම් තැනක ඉන්නකොට ඊගෙන හරීම විමසිලිමත් වෙන්න ඕන. යථාරූපේ යම් තැනක අපි හැසිරෙනකොට අගෝචරේ චරන්තා සුදුසු නැති තැන්වල හැසිරෙනකොට පාපකේ නිත්තේ බජන්තං පාපී මිත්‍රයන් ඇසුරු කරනකොට අන්න අර වගේම හාත්පස බලලා බොහෝමත්ම සිහියෙන් නුවණින් ආශ්‍රව කෙලෙස් නොයඩෙන විදිහට ඒතෙන් ඇසුරු වෙන්න ඕන කියන අදහසත් මේ සූත්‍ර ධර්මයට අනුව සසඳා ගලපා බලන්න පුළුවන්කම තියෙනවා. ඒ හැර ඊටත් වඩා තවත් අර්ථයක් මේකේ තියෙනවා. ඡණ්ඩං හත්තිං පරිවජ්ජේති ඡණ්ඩං අස්සං පරිවජ්ජේති ඡණ්ඩං ගෝණං පරිවජ්ජේති ඡණ්ඩං කුක්ඛුරං පරිවජ්ජේති අහිංකානුං කණ්ඨකාදානං සුද්ධං පපාතං ඡන්දනිකං මුලිකං මේ තැන්වලට යනකොට යන්න වුණොත් ඒ අතුරු අනතුරු විපත්ති තැන්වලට යන්න වුණොත් ඒ තැන්වලට යන්න වෙන්නෙම දැඩි කරගත් ආත්ම ස්නේහයෙන් යුක්තව ආත්ම ස්නේහයෙන් යුක්තව ආත්ම ස්නේහය කියලා කියන්නේ නන්දි රාගය නන්දි රාගය බලවත්ව ඉස්මතු වෙන්න පුළුවන් තැනක් ඒ අතුරු අනතුරු විපත්ති සහිත තැන මම පරිස්සම් කරගන්න මාව ප්‍රවේශම් කරගන්න කියන අදහස උපදිනවමයි දැන් අපි ඒ ආස්ත්‍රවය නම් දුරු කරන්න යන්නේ එබඳු බලවත්ව නන්දි රාගයේ උපදින ඒ අතුරු අනතුරු එන තැන් වලින් පුළුවන් තරම් මේ හික්මෙන සංවර වෙන කාලය තුල ආරක්ෂා වෙන්න වෙනවා ඒ අදහසත් මේ දේශනා පාඩය තුල මේ ඉගෙනීම තුල අන්තර්ගත වෙනවා. යම් යම් තැන්වලදී ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරන්න වෙනවා නම් ඒ ආරක්ෂාව පිළිබඳව විධිවිධාන යොදන්න වෙන්නේ හිත කෙලෙස් සහගත වුණා. මෙතනින් අනතුරක් වෙන්න පුළුවන් කියලා අපි ලී කෑල්ලක් පොළු කෑල්ලක් අතට ගන්නෙ ආවොත් දෙන්නම් කියලා. මරණ චේතනාව, ගහන චේතනාව ආශ්‍රවයේ ක්ලේශය බලවත් වෙලා කෝටු කෑල්ලක් හෝ අතට ගන්නෙ ආරක්ෂාවට, තාව ආරක්ෂාව. මම ආරක්ෂා වෙන්න ඕන. මේකෙන් පහර දීලා හරි. දුරුකල යුතු ආශ්‍රවය බලවත්ව ගැඹුරින් ඉස්මතු වෙනවා බඳු තැන්වල ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවේදී මේ අතුරු අනතුරු තෙන් දුරු කරනවා. ඒ සඳහා විනය පිටකය පරීක්ෂා කරලා බැලුවොත් හරි වැදගත් ඉගැන්වීම් විනය තුළ තියෙනවා. උන්වහන්සේ දේශනා කරපු අපි එක තැනක් විමසලා බැලුවොත් කුටියක් හදනකොට පිටුවක් ජීවත් වෙන්න කුටියක් හදනකොට ඒක හිතුමනාපේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක හරි විනය කර්ම ගොඩක්කින් බැඳුණු එකක්. කුටි වස්තු දේශනා කරන්න ඕන. භික්ෂූන් ළඟට ගිහිල්ලා අවසර ගන්න ඕන. භික්ෂූන් වහන්සේලා ඇවිල්ලා පරීක්ෂා කරලා බලන්න ඕන. එතනදි පෙන්නනවා කුටියක් කැඩුවාම ඒ කුටිය වටේ ගොන්නු දෙන්නෙක් බැඳපු කරත්තයක් දක්වගෙන යන්න පුළුවන් ඉඩ තියෙනවා. ඇයිනේ? අපි හෙලක් අයිනේ. වලක් අයිනේ. පර්වතයක් අයිනේ. ටියක් හැදුව ඔළුවේ තියෙනවා පරිස්සම් වෙන්න ඕන කියන තැනක් මෙතන. මමත්වය ආත්ම සංකල්පය සිඳින්න දරුව යන. මේ පැත්තට යනකොට අනතුරක් තියෙනවා. කාටද මට? මම රැකෙන්නේ. ආත්ම සංකල්පය දුරු කරන්න යෙදෙන ප්‍රතිපදාව තුළදී එබඳු දෙටි අදහස් සංකල්ප ආත්ම දෘෂ්ටිය නූපදින ආකාරයෙන් පවත්වන්නයි මේ බඳු දේශනාවන් බුදුරජාණන් වහන්සේ පනවන්නේ වෙන මෙවැනි ශික්ෂාපද පනවන්නේ එනිසා ඔබ මොහොතකට හිතලා බලන්න මේ දේශනාව කොච්චර ප්‍රායෝගිකද කියලා. අපි ඇතෙක් ගුණෙක් අස්සේ බල්ලෙක් ඉන්නවා කියලා කිව්වොත් අපි මේ මාවතේ යන්න වෙනවනම් අපි මොකක් හරි දෙයක් අතට ගන්න හදනවා. ඒ කෙනාගේ ප්‍රමාණයට ඒක වෙනස් වෙන්න පුළුවන්. කෙනෙක් තුවක්කුවක් අතට ගන්න පුළුවන්. කෙනෙක් කඩුවක් කිනිස්සක් පිහියක් අතට ගන්න පුළුවන්. තව කෙනෙක් මුගුරක් අතට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු තරමින් කෝටු කෑල්ලක් හරි ගල් කැටයක් හරි අතට ගන්නවා වෙනවා. දැන් ඔන්න මේ තුල තියෙන ලොකු ධර්මයක්. රකින්න දෙයක් තියෙනවා මච්චරිය. මගේ කියලා රකින්න දෙයක් තියෙනවා. මේ ආරක්ෂා කරන්න හදන එක මගේ කියලා දෙඩි කරගත්තා. කාම ධාතුව නිසා කාම සංඥාව කාම සංඥාව නිසා කාම විතරකය. කාම විතරකේ නිසා කාම ඡන්දය. කාම ඡන්දය නිසා කාම පරිධානය. කාම පරිධානය නිසා කාම පරිේෂණය. කාම පරිේෂණය නිසා කාම ලාභය. කාම ලාභය ඇති තැනයි මච්චේ. බොහොම අතීතයේ කියවපු දහම් පාඩයක් මේක අඩුපාඩුකම් තියෙනවක් දන්නේ. එහෙම පිළිවෙලක් තියෙනවා. එතකොට මච්චරිය ඇති තැන ආරක්ෂා කරන්න ඕන. ආරක්ෂා කරන්න තමයි දඬු මුගුරු අතට ගන්න. නපුරු වචන පිට වෙන්නේ. භයානක ඉරියව් ඇති වෙන්නේ ඒ තැන්වල. අර දවසක් එක සාමීන් වහන්සේ නම පින්න පාති වඩින්න. මේ මගේම හැමදාම උදේට කෝකනම් බලුවැද්දා බල්ලොත් අරගෙන එනවා දඩේ මේ. දවස් ගණනාවක්ම හාමුදුරුව මුණ ගැහිලා දඩේ මේ ගියා එක සතෙක්වත් හම්බෙන්නේ ඊළඟට දවසෙත් උදේ දඩේ මේ යන්න වෙනකොට හාමුදුරුව මුණ ගැහිලා. බොහොම තරහා ගියා මෙයා හම්බ වෙලා ගියොත් තමයි දඩේමක්වත් හරියන්නේ නැත්තේ. ඔය බලුවැද්දාගේ අදහස අපේ අය ළඟමකක් තියෙනවා. හාමුදුරු කෙනෙක් දැක්කහම උදේට බොහොම අසුබයි කියලා හිතන ඒ දඩේ මේ යන්නේ. දඩේ මේ යන අයත් නම් හාමුදුරුවෝ හම්බ වෙලා ගියොත් අසුබයි තමයි. ඊට වැඩි වෙනස් දේවල් වලට යනවා නම් හාමුදුරුවෝ ආශිර්වාදයක් සමානංච දස්සනං එතම් මංගල මුත්ත මංගල කාරණය. මෙයාට බොහොම තරහ ගියා බල්ලෝ ටික ඔක්කොම ටික ඉස්කියන්නේ. බල්ලෝ එලවගෙන එනකොට හාමුදුරුවෝ උනත් ආත්ම ස්නේහය මතු වුණා ඉක්මනින් ගහකට පොදුනා. දහක යන්තම් අත්තක එල්ලලා ඉන්නකොට අර යා උලකින් අනිනවා කකුලට. එක කකුලකට අනිනකොට ඒක උස්සනවා අනිත් කකුල. ඒ කකුලට අනිනකොට අනිත් කකුල. මෙහෙම කලබල වෙනකොට හාමුදුරුවන්ගේ සිවුර වැටුණා. සිවුර වැටුනේ බලු ඇද්දාගේ ඇඟට. බල්ලෝ හිතුවා හාමුදුරුව වැටුණා කියලා බල්ලෝ ටික වට කරගෙන වැද්දව අපාකාලා මරලා දැම්මා. දැන් හාමුදුරුවන්ට මහා සංවේගයක් ඇති වුණා, කුකුසක් ඇති වුණා, සැකයක් ඇති වුණා මං නිසා නේද උන්වහන්සේට දහම් මඟ වඩන්න නොහැකි වී ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ සැක දුරු කරගන්න ඕන. දැන් අපිටත් මෙන්න මේ වගේ තැන්වලදී අපි කොච්චර හික්මීමෙන් සංවරකමෙන් හිටියත් හදිසි විපත්ති වෙනකොට නොකියන දේවලුත් කියවෙනවා. නොකරන දේවලුත් කරනවා. ඒ කියන්නේ අපි නොහික්මුණු තැනකට එනවා. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙබඳු තැන් දුරු කරන්න කියලා කියන්නේ. එබඳු තැන් පරිවර්ජණය කරන්න, බැහැර කරන්න. චණ්ඩං හත්තින් පරිවර්ජ්‍යේති. එබඳු පලාතකට යන්න එපා. ගියොත් යන්න වෙන්නේ නන්දි රාගයෙන් ආත්මසීය. ඡණ්ඩං අස්සං පරිවජ්ජේති. නපුරු අසු ඉන්න ප්‍රදේශය බැහැර කරන්න. ඡණ්ඩං ගෝණං පරිවජ්ජේති. නපුරු ගොනු ඉන්න ප්‍රදේශය බැහැර කරන්න. ඡණ්ඩං කුක්කුරං පරිවජ්ජේති. නපුරු බලු ඉන්න ප්‍රදේශය බැහැර කරන්න. යම් ප්‍රදේශයක සර්පයෝ ඉන්නවා නම් ඒ ප්‍රදේශය බැහැර කරන්න. යම් කුටියක වන දහනක වුණා බහුල කොට සතුන් සර්පයෙන් ඉන්නවා නම් හිත වඩා ගන්න ඒක බාධාවක් වෙනවා. ඒක ක්ලේශයක් වෙනවා. ජීවිත ආශාව වරින් වර මතුවෙන්න පුළුවන්. ජීවිත ආශාව මතුවෙන හැම මොහොතකම කුකුස සැකය ඇවිත් සමාධි හිතට බාධා කරනවා. සමාධි වෙන්න දෙන්නේ නැහැ හිතට. ඒ වගේම උල් මුල් කටු ගල් පරුවත වැටෙන ලිස්සන තැන් ප්‍රවේශමෙන් යා යුතු තැන් නම් තියෙන්නේ ආසන්නේ එයාට සිහිය නුවණ පිහිටුවාගෙන කටයුතු කරන්න අමාරුයි. ඒ කුසලාරම්මණයකට යන්න බෑ. එතකොට මේ ප්‍රවේශමෙන් යන තැන මේ කය තමාව සුරක්ෂිත කරගෙන යන්න වෙනවා. අධර්මයයි සිහියට එන්නේ. එතකොට එතන සිහියෙන් ගියාට දැන් සිහියෙන් යනවා කියලා එතන සිහියෙන් ගියාට සිහියෙන් යන්නේ ආත්ම දෘෂ්ටියෙන්. සිහිය කියලා කියන්නේ සතිය කියලා කියන්නේ කුසල চৈতසිකය. අනාත්ම සංඥාව. අනිත්‍ය සංඥාව. අනත්ත් සංඥාව. අසුභ සංඥාව. දුක්ඛ සංඥාවෙන්. එවනු තැනක පිහිටන්න බෑ. එනිසා එබඳු අතුරු අනතුරු තැන් කය ප්‍රවේශමින් පරිහරණය කරන තැන් වලින් ඉවත් වෙන්නට ඕන, ඒ බඳු තැන් දුරු කරන්නට ඕන ආශ්‍රවක්ෂය කරන්න නම්. නැත්තම් නිතරම දාහ දැවිලි සහිත ආශ්‍රව උපදිනවා. බියෙන් සැකෙන් හැම මොහොතක්ම ගෙවන්නේ. බියෙන් සැකෙන් ගෙවෙන හැම තැනකම අකුසලයේ යෙදিলা. ආත්මය බලවත් වෙනවා. කැමැත්තෙන් තෘෂ්ණාවෙන් රූපාදී ස්කන්ධ උපාදාන වෙලා දුක දුක හැටියට දැකලා නැහැ මොන දර්ශනේ දුක දුක හැටියට දැකලා නැහැ දුක සැප හැටියටයි දැකලා තියෙන්නේ සැප වූ ආත්මය සුරක්ෂිත කරගන්නයි විහිදෙන කටයුතු කරන්න කියලා දර්ශනයෙන් තොර වෙලා එනවා දර්ශනයෙන් යුක්තව මේව බැහැර කරන්න. මේ බඳු තැන් වල ඇසුරු කළොත් මේ දර්ශනේ පිහිටා සිටින්න බෑ. දුක දුක හැටියට දකලා කටයුතු කරන්න ගියොත් මැරෙන්න තමයි වෙන්නේ. මේ අතුරු අනතුරු විපත්ති වලට මුහුණ දෙන්න. එනිසා ජීවිතය රැකෙන්නත් ඕන ප්‍රතිපදාව තව ඉදිරියට වඩාගෙන ඉදිරියට යන්නත් ඕන. ඒ නිසා ඒ බඳු තෙන් පරිවර්ජණය කරලා දුරු කරලා පතිරූප දේශවාසෝච සුදුසු පෙදෙසකට යන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණනි යම් ප්‍රදේශක හොඳින් අප උපස්ථාන සිව්පසය නොහඬුව ලැබුණත් හිත වඩා ගන්න බැරි නම් නුවණ වැඩෙන්නේ නැත්තම් මහණනි උපකාරයෙන් ඒ සිව්පසයෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. වහාම මේ ප්‍රදේශ අතහැර දාලා යන්න. කවුරු වමනාප වුණත් තරහ වුණත් කමක් නැහැ දාලා යන්න. යම් ප්‍රදේශක සිව්පසයේ උපස්ථාන කරන්න කවුරුවත් නැති වුණා. ඒ අඩුපාඩුකම් තිබුණා. හිත වැඩෙනවා නම් නුවණ වැඩෙනවා නම් මඟ ප්‍රකට වෙනවා නම් මහණෙනියේ දුෂ්කරතාවයේ දරාගෙන ඒ පිරිස ඇසුරු කරන්නේ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පිළිබඳව තමයි මේ දේශනා කරලා තියෙන්නේ. ඊළඟට යථාරූපේ අනාසනේ නිසින්නම්. වැරදි තැන්වල ඉඳ ගන්න එපා. වැරදි තැන්වල ඉඳ ගන්න එපා. වැරදි තැන්වල හැසිරෙන්න එපා. වැරදි අය හැසුරු කරන්න එපා. ඇයි විඤ්ඤු සබ්‍රක්‍මචාරී පාපකේසු ඨානේසු ඔකප්පෙය්‍යු නුවණැත්තම් විඤ්ඤු නුවණැත්තම් විසින් සබ්‍රක්‍මචාරී සහායත යන එකට වාසය කරන්නන් පාපකාරී තැනක පිහිටවන්නා වූ පාපකාරී තැනක ලා සලකන්නා වූ ඒ බඳු තැන් දුරු කරන්න වෙනවා මට මතකයි මම මේ සූත්‍රය පළවෙනි වතාවට කියවමින් ඒ ගැන හිතමින් විමසමින් ඉන්න කාලේ මට යන්න සිද්ධ වුණා මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයේ ධර්ම දේශනාවක මට ආසනයක් පනවලා තිබුණා පන්සලේ එතන වාඩි වුණාම බස් එකකින් බහැපු තැන ඉඳලා පන්සලට එනකම් එන පාර හොඳට පේන එදා හරියට සෙනග එන දවසක් බනහන්න. ඉතින් නොයෙක් නොයෙක් තරාතර මේ අය නොයෙක් නොයෙක් විලාසිතාවන්ගෙන් පිරිච්ච අය බනහන්න එනවා. ඉතින් මමත් ඒ පැත්ත දිහා බලාගෙන ඉන්නවා කිසි කල්පනාවක් නැහැ. එකවරටම මට මතක් වුණා යථා රූපේ අනාසනේ නිසින්නම්. මට මේකේ අර්ථය නොවැටහි තිබුණේ යථා රූපේ අනාසනේ නිසින්නම් මේක නේද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ වැරදි තැනක නේද මේ ආසනේ තියෙන්නේ ඒකම අනිත් පැත්ත පේනවා විඤ්ඤෝ සබ්‍රක්‍මචාරී පාපකේසු ඨානේසු කප්පෙය නුවණැත්තන් විසින් සබ්‍රක්‍මචාරීන් වරදවා හිතන්න පුළුවන් තැනක් එක පැත්තකින් මට පේනවා මේ පෙනෙන අරමුණු විෂම භාග අරමුණු ගැටිලා මගේ සිත කෙලසෙන්න පුළුවන්. හිලුටු වෙන්න පුළුවන්. රාග සහිත වෙන්න පුළුවන්, දේශ සහිත වෙන්න පුළුවන්. ඒ සඳහා ඉඩ තියෙනවා මේ ලැබෙන අරමුණු. එතකොට මේ ආසනය ඒ සඳහා හොඳතෝ තැන්නක්. එහෙනම් එක පැත්තකින් නපුරු තැනක්. නපුරු ආසනයක්. අනිත් පැත්තෙන් මේ පැත්තේ ඉන්න අයට හිතන්න පුළුවන් මේ හාමුදුරුව මොනවද මේ බලන්නේ? සැක කරන්න පුළුවන් මේ හාමුදුරුව බණ කිව්වට බලන දේවල් කෙනෙකුට චෝදනාවක් නගන්න පුළුවන් සැකයක් ඇති කරගන්න පුළුවන් මට හිතෙනවා බුදුරජාණන් වහන්සේ මේ ඉන්න ආසනය ගැන පවා විමසිලිමත් වෙන්න කියලා කිව්වේ මෙන්න මේ හේතු දෙක නිසා අනාසනයේ නිසින්නම් කියන දහම් පදය අවබෝධ කරගත්තේ දා වහාම ආසනය වෙනස් කළා හැතිරිලිත් නෑ ඊට මෙහා පුටුවක් දෙකක් තුනක් මෙහාට කරලා ඇවිල්ලා වාඩි. මේක තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ හැම ශික්ෂාපදයක් හැම ඉගැන්වීමක්ම අපට අනුකම්පාවෙන්මයි අපට කරුණාවෙන්මයි අපිව රැකගන්නමයි මේ හැම ශික්ෂාපදයක් පනවලා අපට කරදර කරන්න අපට පීඩා කරන්න අපට දුකක් දෙන්න පනවපු ශික්ෂාපද එකක්වත් නෑ අපිට අනුකම්පාවෙන් අපේ සිත රැකගන්න, කය රැකගන්න, වචනේ රැකගන්නමයි මේ හැම ශික්ෂාපදයක්ම පනවලා තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රමාණ ශ්‍රද්ධාවක් ප්‍රසාදයක් ඇති වුණා. ඉතින් ඔබ ඉඳගන්න කොටත් බලන්න ඕන කොතනද මේ ඉඳගන්නේ? සිල් සමාදන් වෙච්ච දවසේ බණ අහන දවසේ ටිකක් හිතන්න. දැන් සමහර වෙලාවට අපි වාඩි වුණාම සමහර තැන් තියෙනවා අර පාරේ ලැග්ග බල්ලා යන යන වාහනේට නැගිටින්න ඕනනේ. දැන් ওই දොරවල් ආයින තැන් තැන් වල වාඩි වුණාම එන එන කෙනා එන එන සැරේට සිය වෙනස් වෙනවා. අවධානය යොමු වෙනවා. පහු වෙලා එන අයගේ දැන් මේකේ වාඩි වුණෙන් පස්සේ අර ලෑලි පාලමක් උඩ ඉන්නවා වගේ. කවුරු හරි යනකොට එහාට මෙහාට ඉතින් හරි සද්දේ. ඉතින් ඒක වැඩි තැනක ආසන්න තැනක හිටියාම ඒක වැඩියෙන් දැනෙනවා. ඒ නිසා වාඩි වෙන තැන වුණත් බලන්න ඕන හිතට මොකක්ද වෙන්නේ මෙතන හිටියොත්. මේ හිත රැක ගන්න පුළුවන් තැන කොතනද? සිතේ ස්වභාවය දුබලයි. කුංචි දෙයට පවා මෙහි අතහැරලා එහාට දුවනවා. ධර්මයේ අතහැරලා නිමිත්ත අතහැරලා අරමුණ අතහැරලා දුවනවා. සංහිතක් තියෙන්නේ. ඒ නිසා පරිස්සම් කරන්න ඕන එකක් තියෙන්නේ. ඒ නිසා විවිධ අරමුණු වෙන විවිධ අරමුණු පෙනෙන තැන් වලින් වෙන් වෙන්න. ආසනේ වාඩි වෙන තැන පවා පරිස්සම් වෙන්න ඕන. නුසුදුසු තැනක් නම් පරිවර්ජන දුරු කරන්න. දුරු නොකළොත් ආශ්‍රව ක්ලේශ උපදිනවා. අගෝචරේ චරන්තම් යම් තැනක හැසිරෙනකොට යම් තැනක හැසිරෙනකොට එතන හැසිරීමෙන් වන තම අධ්‍යාත්මයට තමන්ගේ දැක්මට දර්ශනයට සිදුවෙන අලාභේ පාඩුව ගැන කල්පනා කරන්න. ඒ නුවණින් බලන නුවණින් දකින කෙනා දර්ශනයෙන් යුක්ත කෙනා වූ දන්නවා නුවණින් දැකිය යුතු ධහම හේතුඵල ධර්මතාවය. ඒ ධර්මතාවය වැහෙන්නේ කාමච්ඡන්දාදී නීවරණ වලින්. දැන් මෙන්න මේ තැන් ඇසුරු කළාම මේ තැන් වල ඉන්නකොට මේ ආවරණ ධර්ම තමයි ඵල ලබන්නේ. ඒවෙන් තමයි මේ හිත වැහෙන්නේ. දැකිය යුතු ධහම දකින්න බැරිව යනවා. ඒ නිසා සීලය සමාධි සංවත්තනිකයි. මෙතනදී මේවා දුරු කරන්නේ ගෙන යමක් නිසා නෙවෙයි. මේ තැන්වල ප්‍රවේශම් නොවුනොත් කාමච්ඡන්ද ව්‍යාපාද මේ ආදී නීවරණයි උපදින්නේ. ආවරණ ධර්මයි හිතේ හටගන්නේ. නුවණින් දැකිය යුතු ධහම දකින්න බෑ. වෙහිලා ගියාම. ඒ නිසා එතන ආවරණේ නොවෙන්න හොඳින් ධහම නුවණින් පරීක්ෂා කරලා බලන්න සුදුසුසේ සමාධි හිත පවත්වන්න නම් වැරදි අරමුණු ලැබෙන තැන් අතහරින්න. යම් තැනකට ගියාම පරීක්ෂාකාරී වෙන්න වෙනවා. අර නපුරු ඇතු ඉන්න තැනට යනකොට සිව් ඉරියව්වෙම පරීක්ෂාකාරී වෙලා පියවරක් ඉදිරියට තබනවා වගේ. මේ යම් තැනක හැසිරෙනකොට මෙතන හැසිරීමෙන් මොකක්ද වෙන ලාභය අලාභය විමසා බලන්න. බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද හැටියට අපි ඇසුරු නොකළ යුතු නොයා යුතු තැන් ගොඩක් පනවලා තියෙනවා. ඒවා උන්වහන්සේ පනවන්නේ අපේ ආරක්ෂාවට. ඒ තැන් වලට ගියොත් තරහව අමනාපය ඇති වෙනවා. ඡන්දය, රාගය, කාමයේ හටගන්න පුළුවන්. ඒ නිසා දුරු කළ යුතු තැන් අගෝචර තැන් හඳුනා ගන්නට වෙනවා. ඒක තම තමන් විසින්ම විශේෂයෙන් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ විසින් විශේෂයෙන් පනවපු තැන් තියෙනවා එහෙර තමන්ට හඳුන ගන්න වෙනවා අගෝචර තැන් ගෝචර තැන පවා අගෝචර වෙලාවල් තියෙනවා අපි හිතමු අපි සිද්ධාස්ථානයක් වැඳ පුදා ගන්නට යන්න ඕන සිද්ධාස්ථානයක් වැඳ පුදා ගන්න යන ගමන හරි හොඳයි ධර්මචාරිකාවක් ඒක හොඳ ගමනක්. හැබැයි මේ හිත රැකගෙන ආශ්‍රවක්ෂය කරන්න යන දර්ශනයෙන් යුක්ත කෙනා ඒ යන ගමනක් නිකම්ම යන්නේ. කල්පනා කරලා බලනවා දැන් එතනට ගියාම වෙන ලාභ මොනවද අලාභ මොනවද? මේ වෙලාවට එතන තියෙන අරමුණු මොනවද? විෂම භාග අරමුණු එතන වැඩි වුණොත් හිත පාලනය කරගන්න බැරි වුණොත් නීවරණ ධර්ම හට ගන්නවා නීවරණ ධර්ම හටගත්තොත් හිත ආවරණය වෙනවා. ආවරණය වුණොත් නුවණින් දැකිය යුතු හේතුඵල ධර්මතාවය දකිනාම දැනෙන දැනගන්න තැන දැක ගන්න බැරුව යනවා ආශ්‍රවක්ෂය කර ගන්න බැරුව යනවා අලුත් ආශ්‍රව හට ගන්නවා නූපන්න ආශ්‍රව උපදිනවා උපන්න ආශ්‍රවත් වැඩිනවා ඒ නිසා ඒ ගෝචර තැන උනත් යන්න සුදුසු වෙලා මොකක්ද දවල් වෙලාව යනවට වඩා හොඳයි ටිකක් රැය වෙලා යන්න එක වෙන පුදා ගන්න. සෙනඟ අඩු වෙලාව යන එක හොඳයි. සෙනඟ අඩු දවස් යන එක හොඳයි. තෝරා ගන්නවා තමන්ට අඩුම අලාභයක් වෙන. වැඩි අයහපතක් නොවන සුදුසුම වෙලාව තෝරගෙනයි ඒ සඳහා යෙදෙන්නේ. අපි හැම එකක්ම සිහියෙන් ඉන්ද්‍රිය සංවරයෙන් කියන තැනින් රකින්න බෑ. දැන් සිහියෙන් ඉන්ද්‍රිය සංවරයෙන් රකින්නවා කියලා නපුරු තැන්වලට ගියොත් ඉන්ද්‍රිය සංවරයටම විතරක් කරගන්න බෑ. දුරු කළ යුතු තැන් දුරු කරන්න ඕන. නිසා අගෝචර තැන්වලට යන්න වෙනවා නම් බලක්වන්න. බලකින්න. සමහර තැන් තියෙනවා සමහර තැන්වලට ගියාම හිත කලකිරවන දේවල් තමයි හිත කෝප ගන්නවන දේවල් තමයි අහන්න වෙන්නේ. හිත ආශාවෙන් මන්මත් කරන දේවල් තමයි අහන්න දකින්නේ. ඉතින් ඒ බඳුතෙන් තම තමන් හඳුන ගන්න ඕන. මෙන්න මේ ආසනයේ හිටියොත් මෙන්න මේ තැන් වලට ගියොත් මේ අය ළඟට ගියොත් මේ මේ තැන් වලට ගියොත් මෙන්න මේ විදිහේ නූපන් ආශ්‍රව උපදිනවා අපන් ආශ්‍රව වැඩෙනවා කියලා නීවරණ ධර්ම වලට හේතු හැදෙනවා කියලා හඳුනාගත්ත තැන් දුරු කරන්න ඕන. දුරු කරන්න ඕන. ඒ වගේම පාපකේ නිත්තේ බජන්තම් ඇසුරු පිළිබඳව බොහොම පරීක්ෂාකාරී වෙන්න වෙනවා. ආශ්‍රය ගැන සැලකිලිමත් නොවුණු. ඇසුර පිළිබඳව සැලකිලිමත් නොවුණු හුඟා පෙරදි සිද්ධ වෙන්න පුළුවන්. ආශ්‍රය කියන එක හොඳට නරකට දෙකටම තියෙන ප්‍රධාන සාධකය. නිවන් දකින්නත් ආශ්‍රය, කල්යාණ මිත්‍ර ආශ්‍රය. අපායට ආශ්‍රය. ආශ්‍රය කියලා කියන්නේ ප්‍රවේශමින් තෝරගන්න ඕන එකක්. ඒ ඇසුරු කරන පුද්ගලයෝ පිළිබඳව සැලකිලිමත් නොවුනොත් අපිට කවදාවත් මේ ජීවිතේ නෙමෙයි මේ ගෞතම සසුනේදීවත් බැරි මේ ආශ්‍රවක්ෂය කරගන්න මේ දුකින් මිදෙන්න. පුද්ගලයන් පිළිබඳව හොඳින් හඳුනා ගන්න වෙනවා. සමහර පුද්ගලයෝ ඇසුරු කළාම අපේ ආශ්‍රව ගෙවෙන පැත්තට උපකාර වෙනවා. කතා කළොත් ධර්මයක් උපදේශයක් ලැබෙන්නේ. දකින දැක්ම සතුටුගෙන දෙනවා ආදර්ශ සම්පන්නයි. වීරියක් උපදවනවා. සමහර කෙනෙක් සමග අපිට කතා බහට ගියොත් කතාව පටන් ගන්නෙම සිත කූප ගන්න වෙන අරමුණක. නොඑක් නොඑක් විදිහේ දෙතිස් කතාවන් ගෙන් යුක්ත වෙනවා. අපි නොදැනුවත්වම අපේ සිතේ තිබිච්ච ධර්මයක් සිහියක් නොනක් දුබල වෙනවා බිඳ වැටෙනවා. නොදන්න ආශ්‍රව ගොඩකින් හිත වෙහිලා යනවා. නීවරණ ධර්ම ගොඩකින් හිත වෙහිලා යනවා. ඒ නිසා මේ ආශ්‍රය ප්‍රවේශමෙන් තෝරගන්න වෙනවා. ඒක තම තමන් විසින්ම කවුරුවත් කියන නිසා නෙමෙයි. තමන් හඳුනා ගන්න ඕන මේ ඇත්තත් එක්ක කතා කළොත් මේ කෙනත් එක්ක කතා කළොත් මගේ හිතට මොකද වෙන්නේ? හිත නිවෙනවද සංසිඳෙනවද? මොනවද මේ අය කතා කළොත් කතා කරන්නේ? තමන් තේරුම් ගන්න ඕන නූපන් ආශ්‍රව උපදිනවද උපන්න ආශ්‍රව වැඩෙනවද? නූපන්න ආශ්‍රව නූපදිනවද? උපන්න ආශ්‍රවය දුරු වෙනවද? මේ අය සමග කතා කළාම ඇසුරු කළාම ළඟින් හිටියා. මේ අය ළඟ හිටියොත් ආශ්‍රව උපදින බවක් නම් උපන්නේවත් වැඩෙන බවක් නම් එහෙනම් දුරු කරන්න වෙනවා. අර රජුරුවන්ට හිටියා බොහෝම හීල ඇතේ. එකවරම මේ ඇතා මහ නපුරු වුණා. රළු වුණා. සජ්ජුරු පරීක්ෂා කරලා බැලුවා ඇයි මෙච්චර මේ හීලා නැතාම එහෙම රළු වුණේ මිනී මරන්න තරම්. බෝධිසත්වයන් වහන්සේ පරෝහිත බමුණා. බාර දුන්න පරීක්ෂා කරලා බලන්න මොකද්ද හේතුව කියලා. එතුමා හාස්පස වටපිටාව ගැන පරීක්ෂාකාරී වෙලා බැලුවා. මේ හැන්දෑවට හොරකම් කරලා ඇවිල්ලා හොරු බඩු බෙදා ගන්න තැනකට. ඔවුන් කතා කරන්නේ මහා නපුරු රළු වචන. දැන් දින ගණනාවක් මුළුල්ලේ මේ නපුරු වචන අහගෙන හිටපු මේ හස්තියා පවා නපුරු වුණා. අන නපුරු වචන භාවිතා කරන අය ළඟ හිටපු මේ අහිංසක සතා පවා නපුරු වුණා. අපි දන්නවා අර ගිරව් දෙන්නේගේ කතාව. සත්‍ය කුඹජා. එකම අම්මගේ දරුවෝ හැදුණු වැඩුණු පරිසරයත් එක්ක කොච්චර වෙනස් වුණාද? තාපසාරාමයේ හැදිච්ච ගිරවා දකින දකින අයට බොහොම ප්‍රියමනාප ස්වභාවයෙන් කතා කරලා ඉන්න වාඩි වෙන්න අලතුරු කන්න බොහොම ප්‍රියයි. හොරුත් එක්ක හැදිච්ච ගිරවා අල්ලපියව, හොටපියව, මරපියව. නපුරුම වචන භාවිතා බලන්න අහිංසක සත්තු පවා ආශ්‍රය තුල වෙනස්. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕන. ඒක අපිට කවුරුවත් කාටවත් කියලා දෙන්න බෑ. මෙන්න මේ මේ අයගෙන් වෙන් වෙන්න කියලා. මොකද හැම කෙනෙක් ළඟම හොඳක් තියෙනව නරකක්. අපි දැනගන්න ඕන මෙන්න මේ මාත්‍රකාවට ආවොත් හිත කෙලසෙනවා. කිලුටු වෙනවාමයි. ඒ නිසා මෙයා ඇසුරු කළත් මේ මාත්‍රිකාව කතා කරන්න આવොත් මගහැරලා යනවා. එහෙම නැත්නම් ඊට කලින් ධර්ම මාත්‍රිකාවක් මා විසින්ම යොදා ගන්න. එහෙම නැත්නම් නිහඬව පසෙකට වෙනවා. එකලාව ඉන්නවා. මේ තනිවම ඉන්න එක රජකම වගේ කියලා කියන්නේ. එක රජ කෙනෙකුට හිටියා බිසෝවරු ගොඩක්. ඒ එක එක බිසෝවරු වලලු දාලා තියෙනවා. එක බිසවක් අද්දකේම වලලු ගොඩාක් දාලා රජ්ජුරුව ළඟට එනකොට අර නටන්න ඇන්දා වගේ සද්දේ හරියට. තවත් බිසවක් එනකොට එච්චර වලලු නෑ ඒ වුණාට හරි සද්දේ. මෙහෙම මෙහෙම බිසවවරු එනවා වලලු අඩු වෙන්න අඩු වෙන්න සද්දේ. වලලු දෙකක් විතරක් දාගත්ත කෙනෙක් ආවා. එයාගේ ඒ වලලු දෙක ගැටෙනකොට පොඩි සද්දයක් එනවා. තව එක්කෙනෙක් ආව යාගේ තියෙන එක වලල්ලයි. කිසිම සත්‍යයක් නෑ. රජුරෝ මේ විසෝරුන්ගේ මේ වලලු ටික බලලා බණක් ඉගෙන ගත්තා. උන්වහන්සේ මේ අරමුණු කරගෙන භාවනා කරලා පස්සේ බුදු වුණා. උන්වහන්සේට පුළුවන් වුණා මේ දෙන්නේ හිටිතැන ගැටෙන්නේ. ගැටුණොත් තමයි මේ අනිත් අනිත් ධර්ම හටගන්නේ. උන්වහන්සේට පුළුවන්කම තිබුණා මහා ගැඹුරු දහමක් ඒ වලල්ල තුලින් දකින්න. ඒ නිසා තනිව ඉන්න එක මේ ආශ්‍රාක්ෂය කරන ප්‍රතිපදාවේදී හුඟක් ඇගීමට ලක් වෙන තැනක්. කිරිසක් එක්ක එකතු වෙන්න වෙනවනම් කතා කරනවා නම් දස කතාවක් ධර්ම කතාවක්. එහෙම නැත්නම් නිහඬ බව තූස්නීම් භූත භාවයේ කමඨහන් මෙනෙහි කරමින් ගත කරමු. ඉතින් ගිහි ජීවිතයක් ගත කරන ඔබට මේක කොච්චර දුරට ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියන එක තම තමන් තීරණය කරන්න ඕන. ඒත් යම් පමණකට හෝ සීමා පනව ගන්න වෙනවා. මෙන්න මේ තැනට ගියොත් කතා කරන්න වෙන්නේ මේ දේශපාලනේ. යුද්ධය මේවා. ඒවට ගියොත් න්‍යාශ්‍රව කෙලෙස් උපදිනවා වළක්වන්න බෑ. මේ සීනුවන තියන්න බෑ, පවත්වන්න බෑ. ඒ නිසා ඒ බඳු තැන් ඇසුරු නොකොට වර්ජනය කිරීමේ වෘද්ධ හැකියාව හදාගන්න. මෙන්න මේවා ඇසුරු කරනවා නම් යං හිස්ස භික්ඛවේ අපරිවජ්ජ මේවා පරිවර්ජණය නොකළොත් නූපන්නාශ්‍රව කෙලෙස් උපදින එක වළක්වන්න බෑ උපන් ආශ්‍රව වැඩෙන එක වළක්වන්න බෑ. දාහ දෙවිලි සහිත ආශ්‍රව උපදිනවමයි. පරිවජ්‍යතෝ ඒවං සති ආශ්‍රවා විගත පරිලාහන හොಂತಿ. දුරු කළ යුතු තැන් දුරු කළොත් නූපන් ආශ්‍රව උපදින්නෙත් නෑ උපන් ආශ්‍රවයක් දුර වෙලා යනවා. දාහ දෙවිලි සහිත ආශ්‍රවයන්ගෙන් මිදලා ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මෙන්න මේ දේශනාව තුළදී අපි අවධාරණය කරගත යුතු තැනක් තියෙනවා. අපි දැන් මේ කතා කරගෙන යන්නේ දර්ශනීය උපදවාගත්ත කෙනා ඒ දර්ශනයෙන් කාමාසව භවාසව අවිජ්ජාසව දුරු කිරීම සඳහා සෙසු ධර්මතාවයන් උදව් උපයෝගී කරගෙන සීල සමාධි ප්‍රඥාවන් වඩන පිළිවෙල. දැන් දර්ශනීය වුණේ නුවණින් දැකිය යුතු ධමයක්. ආශ්‍රවක්ෂේ වෙන්නේ මෙන්න මෙතනයි. දකින්නහන දැනෙන දැනගන්න ස්වභාවයක් අපට ලැබෙනවා නම් ලැබෙන්නේ ස්කන්ධ ටික වැය වෙලයි ආයතන ටික වැය වෙලයි ආයතන ස්කන්ධ ටික පේන්නේ නැහැ පෙනෙන ස්වභාවයටයි රැවටෙන්නේ දැන් අපි හඳුනාගත්ත මේ පෙනෙන ස්වභාවය නිර්මාණය වෙලා තියෙන්නේ මේ ස්කන්ධ ටිකෙන් මේ හේතුකකින් කියලා දුක්ඛ ස්කන්ධ ටිකෙන් දැන් අපි පෙනෙන ස්වභාවයට නොඇති ඇති යථාර්ථයම දකිනින් දුක දුක හැටියට දකිනින් සමුදය දුරු කරන නිරෝධය සාත් කරන මඟ වැඩෙන පිළිවෙල හඳුනාගෙන දුක දුක හැටියට බලමින් සිටි. දැන් මේ බලමින් ඉන්න ගමනට වෙන බාධාව තමයි අපි දැන් මේ හඳුනාගත්තේ. එහෙම නුවණින් බල බල ආශ්‍රවක්ෂය කරන්න ගියාම බාධා එනවා මෙන්න මේ තැන් ඇසුරු කරන්න ගියොත් මේ කාර්ය හරියට ආශ්‍රවක්ෂය වෙන සියලු ආශ්‍රවක්ෂය කළ රහත් ඵලයේ දක්වා යන්න නම් මෙන්න මේ මේ තැන් දුරු කරන්න ඕන. ඔබ දන්නවා මේ ශාසනයෙහි සවැත් නුවර කෝටි 7ක් ජනතාවක් ජීවත්. කෝටි 5ක් මගපලලාභී. මේ ඔක්කොම පැවිදි වෙච්ච අය නෙමෙයි. වැඩි පිරිසක් ගිහි ගෙදර හිටිය අය. හැබැයි සෝතාපන්න භවෙන් සකදාගාමී භවෙන් ඉහළට ගිය බොහොම අඩු පිරිසක්. අපි දන්නවා අනාගාමී වෙච්ච පිරිසක් ගැන කියවෙනවා. සුදෙවුන් මහ රජතුමා, විසාක උපාසකතුමා මේ වගේ පිරිසක් හිටියා. අනාගාමී වෙච්ච අය සංගත නිකායේදී බොහෝ නම් ගොඩක් කියවෙනවායි කියනවා. සකදාගාමී වෙච්ච අයත් වැඩි පිරිසක් හිටියේ සෝතාපන්න. විසාකාවත් අවුරුදු 7න් සෝතාපන්න. අනේ පිළිසුතුමත් සෝතාපන්න වෙනයි. හැබැයි ඇත්තන්ටින් එහාට යන්න බැරි වුණා. මේ ජීවිතේ. බැරි වුණේ පරිවර්ජණය කළ යුතු තැන් පරිවර්ජණය කරන්න බැරි වෙච්ච නිසා. එහෙනම් ඔබ දර්ශනයෙන් යුක්ත නම් එහාට යන්න බෑ වත් අල්ලගෙන. මාත් එක්ක එන්න යන්න මහාන වෙන්න. අතහැරලා එන්න යන්න නම් පරිවංචනා පහතබ්බා මේවා දුරු කරන්න පුළුවන්. ඉතින් ඉතර කලබල වෙන්න එපා මට තැනක් ඇත්තෙත් නෑනේ. යුද්ධනේ පුතා. තැනක් හොයාගත්තොත්වත් බලන්න එන්න කොහොම හරි. නැත්තම් මින් එහාට යන්න බෑ. ඒක මේවා දුරු කරන්න වෙනවා. හැබැයි මෙතෙන්ට හරි එන්න පුළුවන් නම් අපි දන්නවා මේ දර්ශනයෙන් හරි යුක්ත වෙන්න පුළුවන් නම් අට්ඨමං බවං අටවෙනි භවයකට නම් යන්නේ නෑ ඒකාන්තයෙන්. ඒ නිසා ඔබ දර්ශනයෙන් යුක්ත වුණාද නොවුණාද කියන එක මට කියන්න පුළුවන් එකක් නෙමෙයි. ඔබට ලැබෙන ප්‍රත්‍යක්ෂ ඥානය. ප්‍රත්‍යේක්ෂා ඥාන පහකින් යුක්තයි මාර්ග ඥානය. ඔබ දන්නවා ලැබුණු නුවණ මොකක්ද කියලා. දුරු කළ ආශ්‍රව මොනවාද කියලා දන්නවා. ඒ ඥානි සංසදන්නවා. තව දුරු කරන්න කොච්චර තියෙනවද කියලා දන්නවනේ. මේවා තමයි ප්‍රත්‍යක්ෂා ඥාන කියලා. එයින් යුක්ත නම් ඉතිරි ටික නැති වුණත් ඔබ කවදා හරි ඒ ටික සම්පූර්ණ කරගන්න කෙනෙක් වෙනවා. ඉතින් මෙන්න මේ කියන පිළිවෙලින් මේ සියල්ල සාධනය කරගෙන සම්පාදනය කරගෙන සියලු ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවේදී සීලය විනය බුදුරජාණන් වහන්සේ විනය හැටියට යමක් දේශනා කළා නම් ඒ සියල්ල මෙන්න මේ කොටසට අන්තර්ගත ඒ හැම විනය ශික්ෂා පදයක්ම මේ නීවරණ ධර්ම දුරු කරන සමාධි සංවත්තිනිකයි. සමාධියෙන් යුක්ත කලයි දැකිය යුතු ධහම හොඳින් නුවණින් දකින්නේ හසු වෙන්නේ. නුවණින් දකින මොහොතේ ආශ්‍රවක්ෂය වෙන්නේ. ආශ්‍රවක්ෂය වෙච්ච තැනයි ගමනේ නිමා වෙන්නේ. ඒ රහත් ඵලයේ දක්වා යන ගමනේදී පරිවචනා පහතබ්බා මෙන්න මේ tikai බුදුරජාණන් වහන්සේ පරිවර්ජණයෙන් දුරු කළ යුතු ආශ්‍රය හැටියට උන්වහන්සේ අපට දේශනා කොට වදාළේ. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයට අදාළ සමීප හැකි ප්‍රමාණයෙන් ඒ බඳු දුරු කළ යුතු තැන් දුරු කරමින් මේ උතුම් ප්‍රතිපදාව අනුගමනය කරලා සියලු ආශ්‍රවක්ෂේ කොට ලබන උතුම් වූ නිර්වාණ සුවයෙන් සනසෙත්වා ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං පදං අද දවසේ අපි මේ රස කරගත්ත කුසල සම්පත් මේ ජීවිතයේ මේ ගෞතම සසුනේ සතර දුක් ගෙවා ලබන සාන්ත වූ නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. මතබුදු වෙන ආර්ය මෛත්‍රී නාථමිත් බෝසතුන් මෙතුළු බුදු බෝසත්යන් වහන්සේලාට කල්පේ සාක්ෂි මහේ සාක්ෂි සාත්මා උපකාරක සියලු දේව සමූහයාටත් පින් අයිති වේවා දිව ඉසුරු වැඩි දියුණු වේවා පතන බෝධියේ නිවනින් සැනසෙත්වා දිවියන් පින්නන සාත් අපි හැමදෙනා නමින් ඇති මේ පරලෝකීය මෞඛ්‍ය ගුරු ආදී ප්‍රඥාත් වර්ගයාටත් මේ ස්ථානයේ සිටින ගේමට මෙහෙත මහන්සී මේ පරලෝකීය සියලු දායකත්වාදීන්ට විහාර ගණයේ අපවත් වදාළ සියලු සාමිනාන්සේලාටත් හැදියලු ගුරු දෙමාපිය දුවා දරුවන් ආදී මතත් දායක උපකාරක උපස්ථායකව සිතමිය ගිය හැම දිනාටමත් මේ පින්වත්පත් වේවා සිත ජීවිත සුවපත් වේවා දුක් පිරි සංසාර කතරෙන් එතර වේවා සාදු පින්වත් හැම දිනාටත් හැදියලු ගුරු දෙමාපිය දුවා දරුවන් ආදී පරිලෙන්නටත් සපත සාන්තිය සාමේසන සිවිල දුක් නිරෝධී සම්පත්තිය සිර ජීවනයේ සිද්ධ වේවා උවදුරු බාධක මගේ හැරේවා ආදර්ශන ඇසුරින් නිදී සත්පුරුෂ ඇසුරින් ලැබෙ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන අමා නිවන් සුව පල්ම වේවා මනිදීවා අභිවාදන සීලෙත් නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති විනාති සම්පති Thank you. ධර්මානුශාසනා කරපු දේශකයන්න් වහන්සේ මරදම් කඩවල ලබනෝරු කන්ද ආරණ්‍ය සේනාසනයේ අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරත්න ස්වාමින්වහන්සේ